මායාසුතෝ සුගතතා කියසිහනාතෝ ජාතංකනේ සපදසාව විසංකමිත්වා යස්මින් උදීර ඉදිරං වරලුම් බිනින්නි තං ජාත චේතිය මහං සිරසා නමාමි යස්මින් නිසංජ වජිරාසන බන්ධනේන ජෙතුවා සවාසන කිලේස බලං මුනින්දෝ සම්බෝධි ඥානමවගම්ම විහාසි සම්මා සම්බෝධි චේතිය මහං සිරසා නමාමි සංකම්පයං දසසං සියලෝක ධාතුන් දේසේ සියත්‍ර භගවා වරදම්ම චක්කං වාරාණසි පුර සමීප වනේ මිගානං තන් ධම්ම චේතිය මහං සිරසා නමාමි කත්වාන ලෝකහිත මත්තෙහිතං කෙනාතෝ ආසීතිකෝව උපවත්තන කානනම්හි යස්මින්නි පඤ්ඤගතවා නිරුපාදිසේසං නිම්බාන චේතිය මහං සිරසා නමාමි සාදු සාදු සාදු